බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අහලා තියෙනවා තව ප්‍රශ්නයක්. විද්‍යාඥයන් වෙනස් කරන වෙනස් කරන බීජ නියාම විස්තර කරන්න. ඒක ඉතින් දැන් ඔය අපි කියන්නේ දෙමුහුම් කරලා සකස් කරනවා කියලා. ඒ කියන්නේ ඥාන වෙනස් කරලා. එතකොට ඒ කරන්නේ අපි හිතමු දැන් ඒකේ ඒ වර්ණ ඇති කරන යම්කිසි වර්ණ දේහ වලට බලපාන සාධකය හරියට හඳුනාගෙන එතන ඒ ඥාන ඒ පදාර්ථ මිශ්‍ර කරනවා. එතකොට මිශ්‍ර කරාට පස්සේ අර වර්ණයත් එක්කලා මේකේ මල් හට ගන්න, පළ හට ගන්න ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද ඥාන ඉංජිනේරු විද්‍යාවයි කියලා වෙනම ඒවා හදාarලා සූක්ෂම විදිහට භෞතික විද්‍යාව තුළ ඒ වෙනස්කම් කරනවා. ඉතින් ඒක තමයි අද අපිට මේ දෙමුහුන් සහ දෙමුහුණු විතරක් නෙමෙයි. ඉතින් බොහෝ මොහු වෙලා අද දේවල් අපි අතට එන්නේ මොන දේ ගත්තත් ඒක අර ස්වභාවික తත්වේ නෙමෙයි. අද ඒවට එක එක දේවල් මොහු කරලා අලුතෙන් නිර්මාණය කරපු මල් පළතුරු එළවලු තමයි ගොඩක් අපි අතට එන්නේ. ඒ ඥානමය වශයෙන් ඒව යම් යම් වෙනස්කම් සිද්ධ කිරීම තුලින් එතකොට එතන බීජ නියාමය කියන එක වෙනස් කරලා නැහැ. හැබැයි ඒ අමතර දේ එකතු වෙනට අවශ්‍ය ප්‍රත්‍යයකට එකතු කරලා තියෙනවා. කරලා මොහු කරලා තියෙනවා. ඒක මුලින් තිබිච්ච ස්වභාවය අර මොහු වීමත් එක්කලා සංකලනය වෙලාද. අර බීජ නියාමය කියන ඒ නියාම ධර්මයේ වෙනසක් නැහැ. ඒක එහෙමම තමයි. හේතුයෙන් පලහට ගන්නවා කියන්නේ. ඉතින් හේතු එක හේතුවක් තියෙනකොට එක විදිහකට නේද? එතන හේතු දෙකක් තුනක් එකතු වෙච්ච ගමන් ඒක වෙනස් විදිහකට පලදරනවා.